අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 206 කියලා තියෙනවා 207 කියලා තියෙනවා 207 අපි ගිය පාර කිරුවේ 205 ඒ නිසා මේක 206 වෙනි වැඩමුළුව ආරම්භ වෙන නෙවෙයි අපි මේ වෙනකොට Nissan වනේ පැත්තෙන් සත්කාර තුනක් කරලා තියෙනවා කියලා බාර ගන්න මම ඒ ටික මතක් කරනවා ඒ ටික නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ එකක් තමයි ඔක්කොමලා ගිහි ඇත්තෝ සිල් සමාදන් කරවීම මෙහින් කරන සත්කාරයක්. ඒක අපි අටසිල් කියන මට්ටමට යනවා. කාට හරි අටසිල් තේරෙන්නේ නැත්නම් ඇයි ඒක අවශ්‍යතාවයක් කියලා හිතනවනම් මේ වැඩමුළුව සාර්ථක වෙන්නේ ඒක අහලා පිරිසුදු කරගන්න. අටසිල් මොනවද කියලා දැනගන්න ඕනේ. ඒව රැකීම කොහොමද ඉදිරි වැඩවලට බලපාන කියන එක හොඳ ඇදහිල්ලක් තියෙන්න ඕනේ. ඒව නැත්නම් ඉදිරියට යන්න බෑ. දෙක මේ වෙනකොට මූලික කමඨහන් ඔබ දෙස් ලැබෙන්න සලස්සලා තිනවා. ඉඳගත්තාම කොහොමද මානසික කාර්යය පවත්න්නේ? ඇවිදිනකොට කොහොමද මානසික කාර්යය පවත්න්නේ? එදින්දා වැඩ කරනකොට කොහෙද හිත තියන්නේ කියලා. ඒක දන්නේ නැත්නම් මේ වෙලාවේ ඒක අහලා දැනගන්න. ඒ කියන්නේ අපි දීපු මූලික කමඨාන උපදේශ තේරෙන්නේ නැත්නම් ගැටලු සහිත නම් තේරෙන්නේ නැති කොටස් තියෙනවනම් මේ වෙලාවේ අහන්න. තුන්වෙනි එක මෙහි ඉන්න දවස් ටිකේ චර්යා පද්ධතියක් දීලා ඇති. කාලසටහන මෙහිමයි, කැම තියෙන්නේ මෙතනයි, වැසිකිලි තියෙන්නේ මෙතනයි, වතුර මෙහිමයි. ඒව පිළිබඳව ඇවතුම් පැවතුම් පිළිබඳව orientation program එකක් නැත්තම් නීති ව්‍යවස්ථා පද්ධතිය. ඒක අහලා නැත්තම් අහගන්න ඒකේ දෙයක් Tamanට කරදරකාරී නම් වැටහෙන්නේ නැත්නම් ඒක මේ වෙලාවේදී ඉදිරිපත් කරලා සුද්ධ කරගන්න. මේ විදිහට ආරම්භයේදී අපි ඔක්කොම එක තලයකට එන්න ඕනේ. සීලය පිළිබඳ අඩුම 8සීල්. කමඨහන් පිළිබඳව අඩුම වශයෙන් මේ මූලික උපදේශ ලැබලා තියෙනවා. ඇවතුම් පැවතුම් පිළිබඳ මූලික දේශනාව දැනගෙන තියෙන්න ඕනේ. ඒව දන්නේ නැත්නම් අපි එතකොට අනිකත් එක්ක හැප්පෙනවා තේරෙන්නේ නැහැ අනිත් එක හිත එකලස් වෙන්නේත් නැහැ ඉතින් ඒ නිසා අපි මේ පැය පාවිච්චි කරනවා ඒ කාරණා පිළිබඳ කාට හරි තේරෙන්නේ නැති හෝ අවශ්‍යතාවයක් තියෙනවා ඒක නිසා අපි ඔක්කොම එක තලයේ ගත කරන්නේ ඉදිරියට මේ ඔක්කොම දන්නවා කියලා හිතාන තමයි මම කතා කරන්නේ දන්නේ නැත්නම් පිරිසුදු කරගන්න ඊට පස්සේ ඊට අමතරව ඊට අමතරනේ ප්‍රධාන කෘත්‍යය වෙන්නේ ඒක දැනගත්තට පස්සේ අපි භාවනා කරනකොට අපිට මතුවෙන ප්‍රශ්නේ ප්‍රකාශන සහ යෝජනා තියෙනවනම් ඒක කමඨහන් වාර්තා ශීර්ෂයෙන් අපි ඉදිරිපත් කරනවා. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ පෙට්ටියට කල්ැතුව ලියලා දාන්න පුළුවන්. දැම්මට පස්සේ ඒක එකක් පස්සේ එකක් කියවනවා. එහෙම ලියලා දානකොට නමගම ලියන්න ඕන කමක් නැහැ. හැබැයි අර දී ඇති සැකිල්ලට අනුව ලියන්න ඕන. තමන්ගේ නිර්මාණ මේකට දානවා නෙවෙයි. භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් ටික තමයි මේක අපි සාකච්ඡා කරන්නේ. ඒක දෙවෙනි කෘත්‍යය. තුන්වෙනි එක තමයි අද ඉඳලා අපි හවසට ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන. ඉතින් දේශනාවේදී මතුවෙන ඇහෙන ප්‍රශ්න නොගැට නොඇටෙන දේවල් තියෙනවා. ඒකත් අපිට පුළුවන් හෙට ඉඳලා ප්‍රශ්න වලට ඇතුල් කරන්න. ඉතින් මේ නිසා අපි මේ වෙලාවේදී මේ මේ වැඩමුළුවට අදාළ මූලික කරුණු පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් මෙතෙන්දි කතා කරන්න. කමඨාන් භාවනා පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් අපි මෙතෙන්දි ධර්ම සාකච්ඡාවට ලක් කරනවා. කියන බණ වල සුද්ධ කරගන්න ස්ථාන තියෙනවා නම් අපි මෙතෙන්දි සාකච්ඡා කරනවා. ඉතින් මම මේ විදිහට මුලින් මෙවුවා මතු කරලා දෙන්නේ මේ මාත්‍රිකා ටිකෙන් පිටේව අහන්න එපා මේ වෙලාවේ. අපි ඒවට අහුම්කම් දෙන්නේ නැහැ. ඔගොල්ලෝ වෙන තැනකදී ලැබපු උපදෙස් ලැබලා ඒ විනරු භාවනා කරලා ලැබිච්ච ප්‍රතිඵල මෙහි කිව්වට වැඩක් නැහැ. අපි එතකොට තව කෙනෙක් එක්ක රණ්ඩු කිරුවා වෙනවා. අපිට කියන්න දෙන්න එපා. මේ දීලා තියෙන උපදේශ වලට භාවනා කරන්න බැන්න ඕනම වෙලාවක ගියාට ප්‍රශ්නකුත් නැහැ. මොකද උපදෙස් දීලානේ තියෙන්නේ. ඉන් එපිට වෙන ගෙදරවල තියෙන භාවනාවල් මට කතා කරන්න දෙන්නත් එපා. වැඩක් නැහැ. ඒකේ වැඩක් නැහැ. අනිත් එක මේ වෙලාවෙන් පිට කතා කරන්නත් එපා. ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා මේ සභාවාරයට දානවා මිසක්කා මෙතන අදාළ නැති කෙනෙකුට ප්‍රශ්න කියන්නත් එපා. Tamanට අදාළ නැති ප්‍රශ්නකට උත්තර දෙන්න යන්නත් එපා. එහෙම කතා කරන්න පස්සෙන් මෙහෙන දායකයෝයි ඕගොල්ලන් අතර වෙනසක් නැහැ. ඒ නිසා අපි නිතරම නිස්සද්ද භාවයෙන් ඉන්නවා. අපි කැපී පේනවා අටසිල් සම්බන්ධව ගත්ත විචයවතේ. මෙතෙන්දි තියෙන ප්‍රශ්නයක් අහනවා මිස තම තමන් කුසුකුසු ගන්න යන්න එපා. එහෙම වුණොත් ඉතින් අපිට සිද්ධ වෙනවා අනික් අයගේ විවිකේ සහ පිරිසුදුකම ගැන සලකලා ඒ කරදර කරන කට්ටිය අයින් කරා. මාත් බලාගෙන ඉන්නේ කවුරු හරි කණින් අල්ල ගන්න හම්බ වෙනකම්. එහෙම කෙරුවොත් ප්‍රසිද්ධ කරන අයින් කරනවා. මොකද ඊටාම අමාරුවෙන් වැඩමුළු දේශීය ගාණක් අපි පවත්වලා සෑහෙන මට්ටමකට ගත්තා මේක අපි. එක්කෙනෙක්ගේ අවශ්‍යතාවයන් වලට එක්කෙනෙක්ගේ මේ ඒ කලබලකාරීකම් නිසා අපිට අමාරුයි අනික් කට්ටිය පාවා දෙන්න. ඒ නිසා මම මුලින්ම දවසේ විතරයි මේ ටිකක් කියන්නේ. ඊට පස්සේ මේක නැවත මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ක්‍රියාවත් වෙනවා හැබැයි. ප්‍රශ්නක් තියෙනවා නම් හදිසි අනතුරක් වගේ හදිසි මම කතා කරපු මාතෘකාවල පිට වැඩමුළු නායකත්වයේ ඉන්නවා. ඒ ඒ කොටස් වලට නායකයෝපත් කරලා තියෙනවා. ඒගොල්ලන්ට කියනවා මිසක්කා කායිමත් ප්‍රශ්න අහන්න යන්නත් එපා කාගවත් ප්‍රශ්නකට උත්තර දෙන්න යන්නත් එපා දෙන්නම වැඩිකාර විදිහට මම සලකනවා. ඉතින් ඒ ටික මම මතක් කරේ මේ හිත නරක කරගන්නවක්වත්. එහෙම නැතුව මේ නරකක් දකින්නන්නේ මුලදි මේවා කියන එක මගේ හැටි. ඊට පස්සේ අපි දැන් වැඩමුළු ආරම්භ කරන්න පටන් ගන්නේ නැත්නම් ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල කමඨාන් සුද්ධ කිරීම. ඉතින් ඒකෙදී අපි කරන්නේ ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න එක. ඒ ලිඛිත ප්‍රශ්න පටන් ගත්තට පස්සේ අපි වෙන් කරගත්ත කාලය ඉතුරු තියෙනවා නම් අපි සභාවෙන් ඒ වෙලාවට මතුවෙන ප්‍රශ්න වලට සාදර වෙනවා. ඒක ඉතින් ඉද ප්‍රස්තාව හැටියට තමයි. ඒ නිසා අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට අපේ වැඩමුළු නායකත්වයෙන් අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනෙහි සතිය පිහිටුවීම. අද දින උදෑසන සක්මන් මළුවේ සාමාන්‍ය ගමනින් දෙතුන් වරක් එහා මෙහා ගොස් පසුව සක්මන අදිෂ්ඨාන කරගෙන වම දකුණ මෙනෙහි කරමින් සක්මන් කළෙමි. පාදයේ ක්‍රියාකාරකම් හා පොළොවේ ස්පර්ශයන් පිළිබඳව අවධානය යොමු කරමින් සක්මන් කරන අතර සිත අතීත සිදුවීම් කෙරෙහි ඇදී ගියේය. මේ කීපවරක් සිදුවත් මා ඒ ගැන පශ්චත්තාප නොවිනි. සාමාන්‍ය සිතේ ස්වභාවය මේ බව අවබෝධ කරගෙන නැවතත් සිත සක්මන කෙරෙහි යොදා ගැනීමට උත්සාහ කළෙමි. ඒ සාර්ථක වූ බව මට දැනුනි පෑගෙන වැලිවල රළු බව, සිනිදු බව, උණුසුම් බව යටිපතුලට දැනීමිනි. ඒවත් නිරීක්ෂණය කරමින් පාදයෙන් පාදයට ශරීරයේ බර මාරු කරමින් සමතුලිතව ගමන් කිරීමට පාද උපකාර වන ආකාරයත් ධන හිස්හා වලලු කර නැමෙන ආකාරයත් එමගින් ගමනට සහාය වන ආකාරයත් නිරීක්ෂණය කරමින් විනාඩි 45ක් පමණ සක්මන් කෙළෙමි. උපදෙස් සඳහා ඉදිරිපත් කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වාණ අවබෝධයම වේවා. තෙරුවන් සරණයි. මේකේ අර අගේ කරන්න තියෙන කැලේ තියෙන්නේ සක්මනේ දිහිට පීරි ගිහිල්ලා නැවත සක්මන්ට ගත්ත බව සටහන් කරලා තිනවා. ඒක සහතික කිරීම පිණිස තමන්ගේ පතුලට වැලි පෑගෙනවා දැනුණා කියලා සාක්ෂියකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් පටන් ගන්නකොට මම සක්මන් භාවනාව කරන්න කියන තැනත් ওই ටිකම සඳහන් කරලා තිබුණා නම් තවත් ලකුණු ලැබෙනවා. මම සක්මන් කරනකොට මට වමට මේ ටික වැටුණා. දකුණට මේ ටික වැටුණා කියලා කියනවනම් ඒ වැටහිච්ච දේෙන් තමයි හිතා ගන්න පුළුවන්. මේ සතිය පිහිట్లా තියෙනවද නැද්ද කියලා. නැත්නම් මම භාවනා කරා, සක්මන් කරා, සතිය පිහිටිය කියලා කිව්වට අහගෙන ඉන්න එකනට විශ්වාසයක් එන්නේ නැහැ. නමුත් පිට ගියාට පස්සේ නැවත වමට දකුණට වැලිපෑගෙන හැටි මතක් කිරීම හරි හොඳ පූර්වාදර්ශයක් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි වැඩමුළු ඉස්සල්ලාම ඉදිරිච්ච ප්‍රශ්නේ. ඉතින් හැමදේම මතක තියාගන්න ඉතින් පිට යන එකට වැඩිය හිත නැවත අරමුණට පැමිණි බව සටහන් කිරීමත් පැමිණි බවට සාක්ෂි පැමිණි බවට අද්දුට ප්‍රත්‍යක්ෂයේ සඳහන් කිරීමත් මේ කමඨාන් වාතාව පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන බවට ලකුණක්. ඒ වගේම හිත පිට යනවා කියන එකත් පුළුවන් නම් අල්ලගන්න හිත පිට යන්නේ හබ්දයකටද වේදනාවකටද හිතවිල්ලකටද කියලා එතකොටත් අපි පිටගේ දෙයට ද්වේෂ කරනවා නෙවෙයි පිටගිය දේ මොකද්ද කියලා දැක ගන්නා සුළු තරමට විසීමෙන් කටයුතු කරනවා. ඒ විතර ඊට පස්සේ ආප වරමුණට ආව ආව බව මේ වගේ අද්දුරු ප්‍රත්‍යක්ෂයකින් අද්දුරු සාක්ෂියකින් සඳහන් කරන්න පුළුවන් නම් අපේ කතාවේ කෙලවරක් තියෙනවා. ඉතින් ඒක පළවෙනි එක නම සඳහන් කළ තියෙන කොහොඳ දෙයක් අපි යමු ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේදී ලණපැදුර භාවිතා කළෙමි. බොහෝ වාර ගණන් දෙපෙට සිහිය පිහිටුවාගෙන ඇවිද්දෙමි. ලනුපැදුරේ ගොරෝසු බවක් දැනුනි. සිහිය පිට යන විට නැවතත් දෙපය සිහිය දෙපයට සිහිය පිහිටුවාවීමට හැකි විය. පරියංකයේදී නිතර නිතර වෙනත් අරමුණු වලට සිත ගියා. සමහර විට නොදැනීම නිින්ද ගියා. හුස්ම රැල්ලට සිහිය පිහිටුවීමද වරින් වර කරා. බෙල්ලේ පිටිපස වේදනාවක් දැනුණා. වැලිමලුවේ සක්මනේදී ඉතා හොඳින් සිහිය පිහිටුවා ගත්තා. දෙපයට වැලිවල සිසිලක් සුමුදු බවකුත් දැනුණා. පාදයේ විලුඹේ සිට ඇඟිලි තුඩු දක්වා තෙරපීම හොඳින් නිරීක්ෂණය කළා. පාදයේ වක ගැසුණු කොටස ස්පර්ශය නොදැනෙන නිසා වඩා වැලි ඇති සක්මන් තීරුවකට යාමට සිටුණා. එවිට සුනකෙක් පැමිණ මා සිටි වැලි මඩුවේ ඇඟ කසමින් නැවතී සිටියා මට සතුටක් දැනුණා. මම එහාට එහාට හොඳින් වැලි තිබුණු වැලි තීරුවකට මාරු වුණා. ඊතා හොඳින් පතුලේ ස්පර්ශනේ නිරීක්ෂණය කළා. බොහෝ වේලාවක් සිට අරමුණෙහි පීතුවා ගත්තා. කෙන්ඩාවල වේදනාවක් දැනුණා. කකුල් පතුලේ සිට ඉහළට නිරීක්ෂණය කළා. එක් පාදයක් තබා අනෙක් පාය ඔසවන විට ශරීරයේ පැත්තට බර වෙන බවක් ඒ සමගම ඉදිරියට තල්ලු කරන බවක් නිරීක්ෂණය කළා. අත් පෙරට බැඳගෙන යාම විට යන විට දෑත් දෙකට සිත වැඩිපුර යොමු වුණා. අත් පිටුපසට බැඳගෙන යන විට උරහිසේ දැඩි දැඩි වේදනාවක් දැනුණා. අත් දෙපසට හෙලා යන විට සැහැල්ලු බවකුත් පාද වෙත හොඳින් සීයේ පීතුවාගත හැකි බවක් නිරීක්ෂණය කළා. ආපසු එන විට කොන්ක්‍රීට් පඩිවල දැඩි ගොරෝසු බවක් නිරීක්ෂණය කළා. සිහියෙන් නැවිදින විට හරිම සතුටුයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් මේකේ සකස් කිරීම නැත්තම් සුද්ධ කිරීම කරනවා නම් අපි සාමාන්‍යයෙන් වක්මන් කරනකොට කියනවා යටි කයට හිත යොදන්න උඩු කයට හිත යන්නේ නැති වෙන්න කියලා. නමුත් මේකේ ලියලා තියෙනවා ඉස්සරහට අත් දෙක බැඳගෙන යනකොට පිටිපස්සට අත් දෙක බැඳගෙන යනකොට දෙපැත්තේ තියෙනකොට කොයි එකද ගොඩක් පයට හිත ඉදිරියට පහසු දෙපැත්තේ අත් දෙක තියන ගමන් තැහැල්ලුවක් තියෙනකොට කකුලට හිත යනවායි කියලා. නමුත් අනික් වෙලාවේදී ඉස්සරහට බැඳගෙන යනකොටයි පස්සට යනකොටයි මේ මේ විදිහට දැනුණයි කියලා කියන එක සතියෙම ලකුණක් තමයි. ඒ වෙලාවට හොඳට දැනගන්න පුළුවන් පාද දැනෙන්නේ නැහැ. ඒ නිසා පාද දැනෙන්නේ නැති බවත් දැනගන්න පුළුවන් නම් ඒත් සක්මන්ට සතියට ලකුණු ලැබෙනවා. ඒ නිසා ඒවා නොකළ යුතු දේ තමයි. නමුත් කෙරුණේ ඒකයි, කළේ මේකයි, එතකොට වැටුනේ මේකයි කියලා කියන්න පුළුවන් නම් පාදේම නැති වුණාට කමන්නේ අත් දෙකේ හරි කමන්නේ දැන් මේ බරගති කායට දැනෙන්නේ වෙහෙසක් වාගේ කරදරයක් වාගේ හිත පිට ගියා වාගේ එහෙම නැත්නම් අරියාදුවක් වාගේ නමුත් ඒක ගැන හරියට පිළිසිතුව කියන්න පුළුවන් නම් ඒක අරියාදුවක් නෙවෙයි සතිය පිටන ලකුණ දෙපොලක මේ ලියුමේ සඳහන් කරලා තියෙනවා සක්මන් කරනකොට විවිධාකාර අරමුණු වලට හිත පිට ගියා තක් පරියන්කෙත් පිට ගියයි කියලා ආපහු ගත්තයි කියලාත් ලියලා තියෙනවා. අර පළවෙනි එක නලියුවා වගේ ගත්ත බවට ලකුණක්, ගත්ත බවට සාක්කියක්, ගත්ත බවට අත්තුට ප්‍රත්‍යක්ෂයක් ලියවිලා නැහැ. ඒක නිසා ඒක පළවෙනි ලියුමෙන් ඒ ආදර්ශය ගන්න. ආපහු ආවයි කියලා කියනට වඩා මං ආපු බව දන්නේ පයට මේ මේ විදියට වැටුණා. පරියන්කිනකොට මට මේ විදියට වැටුණා කියලා ඒ කාරණාව ලිව්වනම් ඒකෙන් අර කතාව සම්පූර්ණ වෙනවා. ඉතින් ඒ විදිහට මේ තොරතුරු නැතිකම ගැන නෙවෙයි මම මේ චෝදනා කරන්නේ. ඒ තොරතුරු වාර්තා නොකිරීම නිසා ලැබෙන්න තියෙන ආනිසංස නොලැබිය යනවා. ඒ වාර්තා කිරීමේ ක්‍රමයක් තියෙනවා. පිටිගියේ මොකටද කියලා කියන්න බලන්න වඩා හොඳයි. පිටිගියේ හිත නැවත අරමුණට ගත්තා කියලා දැනගන්නේ මේකෙන් කියලා දැනගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. කොයි වෙලාවක හරි මේ පැත්ත ඒ කියන්නේ වාර්තා කරන පැත්ත අහගෙන ඉන්න එක්කනට හරියට විස්තර වෙන විදිහට වාර්තා කරන්න දන්නවනම් මේ අමාරු භවනාන් 150ක් වැඩි ඉවරයි. ඒ නිසා තොරතුරු වල නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. භාවනාවට ගැළපෙන විදිහට ආනින්න කරන්න තේරෙන විදිහට. මේකේ පරියන්කික සක්මන ගැන කියනවා ඊට පස්සේ ආය පරියන්කික ගැන කියනවා ආය සක්මන ගැන කියනවා ඉතින් එතකොට අහගෙන ඉන්න එක ඔළුව තෝන්තු වෙනවා ඒ නිසා හොඳම පරියන්කයක් සහ හොඳම සක්මනක් ගැන විතරක් ලියන්න අතරින් පතරින් කැලි දාන්න එපා දැම්මත් අර අහගෙන ඉන්න එකනාගේ අසාති තීමේ අවධානය සෝතාවධානයේ පඤ්ඤා කඩලා යනවා නිසා වාක්‍යයක් තියෙනවා ඒ කමඨහන් ලිවීමේ වාර්තා පොතේ හොඳම පරියන්කයක් සහ හොඳම සක්මනක් ගැන විතරක් ලියන්න පල් හැලි ලියන්න එපා. අතනින් පැතනින් කැලි දාන්න එපා. එතකොට ගලනේ නැති වෙනවා. මේ වාර්තාව එච්චරම නරක නෑ. නමුත් මේ බනනක් වෙන ලකුණු වගේක් තියෙනවා. ඒව අයින් කරලා හොඳ වෙන ලකුණු තමයි පිට ගියේ හිත නැවත අරමුණට ආවට පස්සේ කොහොමද මම නැවත අරමුණ ආව බවට අරමුණට ආපු බවට දැනගත්තී ප්‍රත්‍යක්ෂණය කළේ අද්දුට ප්‍රත්‍යක්ෂය මොකද්ද කියලා අහගෙන ඉන්න කෙනාට තේරෙන විදිහට ලියනවනම් තවත් ධෛර්යයක් තවත් පෙරමග ලකුණු පහළ වෙන්න ඉඩ තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මගේ ප්‍රථම මම ප්‍රථම වතාවට මෙම භාවනාවට එකතු වෙමි. අද තමා ජීවිතයේට භාවනාවේදී ශරීරයට වේදනාවක් දැනෙනි. පළමුව අත පස්සට කර සක්මන් භාවනාව කරමි. එවිට කොන්දේ වේදනාවක් දැනෙනි. පසුව ඉස්සරහට අත් දෙක යොමු කර සක්මන් භාවනාව කෙලිමි. ඒත් කොන්දේ වේදනාව දැනෙනි. හිත විසිරී ගියා. එක තැන නැවතුණා. ඊට පසු ශරීරයට පොඩ්ඩක් පහසුවක් දැනුණා. එක දිගට කරගෙන යන්න අපහසු ක්‍රියාවක් ඇයි සිතුණත් වැලි පොළොව සහ සාන්ත පරිසරයේ වේදනාව නැති කර දැම්මා. ජීවිතයට අලුත් අත්දැකීමක් නිසා හිත හදාගෙන සක්මන් භාවනාව ලනුපැදුරේ කළා. එළියේ පරිසරය තුල තිබුණු විදියට නොවේයි. හරිම අමාරුයි. කොන්දේ වේදනාව දැනුණා වැඩියෙන්. තෙරුවන් සරණයි. ඔ මේ තුර මේ තොරතුරු වලදී අලුත් එක්කෙනෙක් නිසා භාවනාව හරිය දැනින් පටන් ගත්තා නම් කතාව එච්චරයි. වැරදිච්ච ඒවයි, පරිදිච්ච ඒවයි, කොන්දේ අමාරුයි, අතුබ ලකුණු, මුස්පීන්තු ලකුණු වලින් රචනෙ පටන් ගන්න එපා. භාවනා කරන විනාඩි 35කට පස්සේ මට පරිසරයේ තාන්තිකවත් එක්ක මට සක්මණෙක් කරගන්න පුළුවන් වුණා කියන තැන ලියලා පස්සේ අන්තිම ලියන්න වාක්‍යයක් එතෙන් එනකන් නම් මට කොන්දේ අමාරු තිබුණා අත් දෙක ඉස්සරහට තිබ්බා පතර තිබ්බා කියලා පොඩිවට සාරාංශ කරලා ලියනවා පටන් ගන්න කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැන ඉතින් එහෙම නැතුව මේ කණපින්දම් කියන්නේ වැරදිච්ච කියන්නේ කියන තමයි පෘ탁ජන ගතිය ආරි විවහරදී අපි වැරදිච්ච මොනවක්වත් ලියන්නේ නැහැ හරිය චිත්තක්ෂණ ඇතුළේ ඉගෙන විතරක්ම ලියලා හරි නොගිය චිත්තක්ෂණ සියල්ලම පිළිබඳ එක වාක්‍යය ලියලා දානවා. මම මෙතෙන් එනකොට නම් විනාඩි 35ක් විතර කල් ගිහිල්ලා එතකන්නම් මගේ හිත පිට තිබ්බේ. එතකන්නම් කොන්දේ අමාරු. එතනම් බඩේ කැක්කුම් අනම් ඉසි කැක්කුම් ලියනවා. ඉතින් මේක කියලා දෙනවා නම් කියලා දෙන්න ඕනේ ලංකාවේ ජනමාධ්‍යයට. මේ කුණු හරප උගන්වන්න එපා මිනිසුන්ට. හොඳ දෙයක් කියපියවුත් ඔබේ පෑන් වල තියෙන පෑන් තින්තෝලියෙන් හොඳ දෙයක් ලියපියවු. කවදාවත් බෑනේ. ඒ මොකද ඕගොල්ලෝ හරිය කැමති කුණු හරප අහන්න. නරක දේවල් අහන්න ජනී ජනය කැමති. ඉතින් ජනමාධ්‍යර ලෝකේ තියෙන කුණු ඔක්කොම ගෙනල්ලා කියනවා. මෙහෙදි බෑ. මෙහෙදි මොනක්වත් අපිට ඕනේ නැහැ. අපි දන්න දුක්ඛ සත්‍ය කියන එක ලෝක පුරා තියෙනවා. ඒ තියෙද්දිත් මට එක ස්පීවරක් තියන්න පුළුවන් වුණා. මට එක හුස්මක් ගන්න පුළුවන් වුණා. ඒක චිත්තක්ෂණයක් පාඩිලා ඉන්න පුළුවන් වුණා කියලා අර හොඳ ටික විතරක්ම ලියන්න. කොච්චර අමාරුද කියලා බලන්න අපේ හිත හොඳ විතරක් ගන්න කැමති නැති ඇති. ඒකට ඕනෙම ඔය කුණු අරප තමයි. කක්ක තමයි. ඔය හොයා යනවා කොන්දේ අමාරු කොහෙද තියෙන බඩික ඇත්තට මේ සතියම තමයි. කොන්දේ අමාරු තියෙන බව දන්නවා ඒ සතිය තමයි. නමුත් ලියන්නේ මුස්පේන්තු හිතෙන්නේ. ලියන්නේ පරාජිත හිතකින්. ලියන්නේ ද්වේෂ හිතකින්. ඒ නිසා පොඩි පන්සිංශ කියනවා කමටහනේ යම් වෙලාවක මුදුන්පත් වුණා නම් මුළු පැයෙම එක චිත්තක්ෂණය. එතනින් කතාව පටන් ගන්නවා. ඒකල වැරදිච්චෙව්වා සම්පින්නකලා රචනයේ අන්තිමටම දානවා. ඒක නිසා ලියන කලාව කමඨාන් සුද්ධ කිරීම සඳහා කමඨාන් වාතාවක් ඉදිරිපත් කිරීමේදී හරියට නඩුවක් දිරන්න තියෙන සාක්ෂිය ගොනු කරන්න වගේ ක්‍රමවේදයක් අපි හොයාගත්තා 60 වෙනි වැඩමුළුවේදී අපි පටන් ගත්තේ ඒක දැන් අපි 140ක් වැඩමුළු කරලා තියෙනවා මේ අලුත් ක්‍රමයට කමඨහන් වාර්තා ලියමනහරා ලොකු දියුණුවක් ලැබුවා තමස්තයක් වශයෙන් ඒ නිසා නරකතරතුරු ෆිල්ටර් කරලා පැත්තකට දාන්න හරි ගිය හොඳ ටික විතරක් ලියන්න නරක නොල්ලියම බැරි නම් රචනයේ අන්තිමටම තනි වාක්‍යයක් දාන්න. දැන් පතෝලාරේ මේ පටකුලරේ මේ වට ඒ කන්න බෑනේ. ඒකට උම්මලකට කැල්ලක් දාන්න. එතකොට ඒක ටික රස වෙනවනේ. ඒ උම්මලකට කැල්ලක් වගේ දැම්මට කමන්නේ නරක ටික. කන්නේ පතෝල බව දැනගන්න. ඉතින් ඒ රචනයේ තමයි මෙහිදී අපි ඉගෙන ගන්නේ. ඉගෙන ගත්තට පස්සේ අනේ වටිනා බුද්ධ ශාසනයක් ලැබෙන වටිනා manussත්ව පරිලබයක් ලැබෙන වටිනා ශන සම්පත්තියක් ලැබෙන වටිනා සත්පුරුෂ සේවයක් ලැබෙන වටිනා සද්ධර්මයක් ලැබෙන වටිනා පැවිද්දක් දැක්ක කියනවා මිස අනිච්චන් දුක්ඛන් තන්තරේ බල්ලෙක් පෙරිලා මහපාරේ අපිට ඕනේ නැහැ මොකටේ මේකේ පත්‍රේ බැලුවට පේනවනේ මෙහෙට මුස්පීන්තු ගේන්න එපා මේ මේ චරුචරු ගේන්නත් එපා කණපදින්නම් ගහන්නත් එපා මොකද ඒක දන්නවා අප්පා කවුරුත් දන්නවා හරියට නේ පටන් ගන්න එක පරියන්කයක සහ එක සක්පනක විස්තරයක ලියන්නේ එදිනෙදා වැඩත් හොඳයි. ඒකන රචනයේ තමන්ම කියවලා බලන්න. මේ අපි දෙයයන් ආංශික විරුද්ධව පෙසම් ගන්නව නෙවෙයි. මට වෙච්ච එක මේ කියන්නේ. වෙච්ච එකේ හොඳ ටිකෙන් පටන් ගත්තොත් හොඳෙන් තමයි ගමන යන්නේ. ඒක මම මේ මේ තුන්වෙනි ලේඛනය පිළිබඳව පොදු අදහසක් මම ඉදිරිපත් කරේ උත්සාහකරනද ඒ ලේන ක්‍රම ඉගෙන ගත්තකම මම භාවනාව ඉස්සරහට යනවා දඩස් කාලා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මම වැඩිමළුවේ සක්මන් කරන විට වම දකුණ යනුවෙන් මෙනෙහි කළමි. සක්මන් කරමින් යන විට වැලි අධික තැන්වල පාදය ගිලා බසි. ඒ වැලි ගොඩකට ගසන ලද ඉන්නක් මෙනි. තවත් තැන්වල තනිතලා පොළොවක ඇවිදින්නක් මෙන් පාදය ගිලා නොබසි. මේ මෙම අවස්ථා දෙකෙහිදීම සතිමත් බව තිබුණි. සක්මන් කරමින් වට කීපයක් යන විටදී නොතිබුණු හිරු රැස් මගේ මුහුණට පතිත විය. එවිට මට උණුසුම් බවක් දැනුනි. එය මද උණුසුම් තේ කෝප්පයක් අල්ලන විට අතට දැනෙන උණුසුමට සමානයි. කිසි විටකදී වේදනාවක් නොදැනුනි. සිතුවිලි පැමිණියත් ඒ ප්‍රශ්නයක් නොවිය. ආනාපාන සති භාවනාව. මම ආනාපාන සති භාවනාව කිරීමට සක්මන් භාවනාවෙන්ගත් ඒකාකාරී සතිය භාවිතා කිරීමට හැකිවිය. එවිට හොඳින් හිඳ ගැනීමට විනාඩි 3ක් පමණ ගත අතර සතියේ ඉබේම හුස්ම රැල්ලට යොමු විය. ටික වේලාවක් යන විට හුස්ම සිහින් වී යන අයුරුද වටහා ගැනීමට හැකිවිය. හුස්ම සිහින්වීමත් සමග නිදිමත ගතියක්ද දැනුනි. ටික වේලාවකින් පසු ඉරියව්ව මාරු වීම සමග නිදිමත ගතියද නැති වී ගිය. අතර සියුම් හුස්ම රැල්ලක් වෙනුවට ගොරෝසු හුස්ම රැල්ලක් පැමිණීමි. මේ සඳහා බාධාාවක් නොතිබුනි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම වේවා. ඕ මේකේ මුල් කොටසේ සඳහන් කළ තියෙනවා කිසිම වේදනාවක් දැනුන්නේ නැහැ කියලා හොඳ දෙයක් නම් තමයි. හැබැයි වාර්තාවට දාන්න එපා. වාර්තාවට දාන්න දැනිච්ච දේ පමණක්. නොදැනිච්ච දේ දාන්න යන්න එපා. ඒකට අපි මු ලෝකෙම ගැන කියන්න වෙනවනේ. ලෝකෙන් අරක තිබුණ නැහැ මේක තිබුණේ ඕනේ නැහැ. වැටෙච්ච ටික ලියනකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා. ඉතින් ඒ කියන්නේ ආපු නැති වේදනාවට සාධරකමක් තිබිලා තියෙනවා. මොකටද? අවශ්‍ය නැහැ. නිසා ඔය විදිහට දිගට කරගෙන යන්න වාර්තා කරන ක්‍රමේ ඔහොම හොඳයි. එහෙම යනකොට යම් වෙලාවක Tamanට තේරෙනවා නම් විනාඩි 3කට හරි කමන්නේ ඉඳගෙන හරි පරි ගහලා යනකොට අරමුණට හිත ගියයි කියලා ඒ අරමුණ කාලයත් එක්ක බලහන් ඉන්න පුළුවන් වෙලාවක් එනවනම් ඒකට ඕනේ කරන ඒ බලහන් ඉන්න පුළුවන් වෙන தත්ත්වයට ඕනේ කරන අනුග්‍රහය දෙන්න. තීල මේ කාලයක් අරමුණ දිහා බලනකොට අරමුණේ මොන මොන වෙනස්කම් වෙනවද කියලා අරමුණ නිට්ටිය සුඛ සුභ වශයෙන් බලන්නේ නැතුව යාලු අමාරුවේ යාලු කරගත්ත මේ අරමුණත් විනාශ වෙන බව මොන තාලයකට වෙනස් වුණත් මම සතියෙන් ඉන්නවා කියන අරමුණේ ඒකාකාරී භාවයක් බලාපොරොත්තු වෙන්න එපා. වෙනස් වෙන්න ඉඩ තියෙනවා. වෙනස් වුණාට හිත නරක කරගන්න නැතුව දිගට සතිය පවත්වා ගන්න. එතකොට තමයි තේරෙනවා මේ විෂම ලෝකේ සමහිත පවත්තන හැටි තේරෙනවා. එහෙම නැත්නම් විෂම මිනිස්සු හැසිරෙන පාරක හප්පන්න නැතුව වාහනයක් ගෙනියන හැටි තේරෙනවා. හැප්පුණොත් එයාගේ වැරද්දක් වුණත් මගේ වැරද්දක් වුණොත් කේස්. එනිසා ඉන්නේ විෂම සත්තු විෂම චර්යාවක් මම හප්ප ගන්න නැතු යනවා කියලා ඒ අතරමැද සතිය පවත්තන එක මිනිස්සු නැති පාරක සතිය වාහනයක් ගිනවටදී අමාරු. නමුත් ඒ කෙනෙකුට තමයි රියදුර වෘත්තියක් කරන්න පුළුවන්. ඒ නිසා කවුරු ආවත් මොන බාධාව ආවත් හිටනක් කරගන්න නැතුව බලාහින් අරමුණ මොන මොන පෙරලි වුණත් හිටනක් කරගන්න නැතුව මේ අතරේ සතිය පවත්තන්න ගත්ත පොඩි උත්සාහයක සලකුණු තියෙනවා මේ ලිපියේ. දිගටම අන්න ඒක පවත්තන්න කියලා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී ලණපැදුරේ සක්මනේදී දෙපා වලට දැනෙන රළු ගතියද ටයිල් පොළොවේදී දැනෙන සිනිඳු ගතියද පාවලට දැනුණද එම දැනීම් දැනෙන්නේ සිතටය මෙහිදී ගත සහ සිත දෙක අතර ඇති වෙනස සහ සම්බන්ධය වෙනස විස්තර කර දෙනෙමින් ඉල්ලමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඒ සහ සම්බන්ධය කවුරුත් විස්තර කළා හරියන්නේ නැහැ. තමන්ම ඒක හිතට මුලිච්ච වෙන්න ඇරලා ආපాతගත වෙන්න ඇරලා සම්බන්ධ වෙන්න ඇරලා මේක දිහා බැලීමෙන්ම ඉන වැටහිම ගන්නවා මිසක් කවුරුත් කියලා දුන්නට හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි එදින්දා වැඩ කරනකොට අපි කොහේ හිත තියෙනවද මොනවා කියලා දන්නේ නැහැ. දැන් අපි ඒ කර්මනකට හිත දාලා ඒ දෙන්න අතර තියෙන සහසම්බන්ධතාවය දකින්න නම් ඒ අරමුණත් එක්ක වැඩි වේලාවක් හිත ඉන්න දෙන්න ඕන. අරමුණ දිහාම බල බලා ඉන්නකොට ඉස්සල්ලා ලියුමක සඳහන් කරලා තිබුණා ඒ අරමුණ ආනපාන වගේ අරමුණක් සියුම් වේගන යනකොට නිදිමතක් වෙනවා. ආයසරයක් බලනකොට නිදිමත නැතිවලා බලනකොට ආය අරමුණ ගොරෝසු වෙලා. අන්න ඒ වගේ මේ සාසම්බද්ධතාවය පිළිබඳව අත්දැකීමෙන්ම Tamanට ලැබෙන දේවල් කවදාකවත් බලාපොරොත්තු වෙච්ච ඒවා නෙවෙයි. භාවනා ලැබෙන අත්දැකීම් කවදාකවත් අපි හිතනෙව නෙවෙයි. ඒ නිසා බෞද්ධයාට කොහොමඩක්වත් භාවනා හරියන්නේ නැහැ. මොකද බෞද්ධයා භාවනා කරන්නේ අරක මේක පරාර්ථනා කරගෙන. ඉව වෙන්නේ නැහැ. භාවනා කරනකොට වෙන දේ ලියන්න කිව්වොත් එහෙම පොඩි ළමයි ෂෝක් එකට ලියනවා. මුස්ලිම් මිනිස්සු කෙලින්ම කියනවා. කතෝලික අය කෙලින්ම කියනවා. Hindu කට්ටියත් කියනවා. බෞද්ධයාට මේ අහවල් දේ ලැබෙන්න ඕනේ මේ දේ ලැබෙන්න ඕනේ කියලා කියන ඒ ප්‍රාර්ථනාව නිසා හැමදාම කනවැන්දුන් තමයි. මුස්පේන්තු කතා තමයි. ඒ නිසා වෙන ඕන දෙයක් ලැතේ. වෙන ඕනම දෙයක් අත්දකපු දේ වාර්තාවට දාන්න. එතකොට බොහෝම ඉක්මනයි භාවනාව. එහෙම නැත්නම් නිකන් උනන්දු කිරීම සඳහා කියන්න පුළුවන්. Taman දන්නේ නැති ශේෂ්ත්‍රයකට යන බව දන්නවනම් භාවනාව වැඩෙනවා. දන්න ශේෂ්ත්‍රයක ඉන්නවනම් කිසිම දියුණුවක් නැහැ. දන්න ශේෂ්ත්‍රය තුල මොනවත් නැහැ. ඒ නිසා ඕනම දෙයකට ඕන තැනකට ගියාවයි බය නැතුව මයිලක සතිය තියනවද කියන ශ්‍රද්ධාව තියනවද කියන සීලය තියනවද කියන එක විතරක් බලාගෙන ඉදිරියට යන්න. නොසිතූ නොවිදූ දේවල් වෙයි. ඒ වාර්තා කිරීම උනන්දු වෙන්න. හැබැයි වට බය වෙන්නේ නැතුව දන්න ශේෂ්ත්‍රේ තියාගතියෝ ඉන්නවා නම් ඒ කියන්නේ දියුණුවක් නැහැ. දන්න ශේෂ්ත්‍රය තුල තියෙන්නේ තණ්හාමාන දිට්ඨි වැඩෙන එක විතරයි. දන්නේ නැති ශේෂ්ත්‍රයට ගියා නම් ඒකේ තණ්හා කරන්න බෑ. මහාන්න කරන්න බෑ. මමයා නැහැ. ආන්න ඒකට ටිකෙන් ටික යන විදියක් තමයි අපි භවනා ක්‍රමෙදි ඉගෙන ගන්න ඕනේ. ඒකේ මීර තමයි පටන් ගන්න. අද ඉතින් පළවෙනි දවසේ එච්චර ලොකු දේවල් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අලුත් අයගේ විශේෂයෙන්ම ඒ නිසා මේ විදිහට ටිකට කරගෙන යනකොට හැකි තරම් දුරට තමන් හිතින් කලින් හිතාගත්ත මූල කර්මස්ථාන මුලිච්ච කරගෙන තියාගන්න හිත. මූණට මූණ දාලා හිත තියාගන්න. ඒක තමයි අපි උත්සාහ කරන්නේ. ඒකල බලන්නේ බලනකොට ඒ අරමුණ මොන මොන විදියට වෙනස් වෙනවද කියලා. වෙනස් වීමට චෝදනා කරන්න එපා. වෙනස් වීමට ලෑස්ති වෙලා යන්න කියන එක තමයි මම මේ කියන්නේ. ඉතින් අපිට තියෙනවා තා විනාඩි 25ක් විතර කාලය ඉතුරු වෙලා ලිඛිත ප්‍රශ්න સમાප්තයි. ඉතින් කාට හරි මම මේ කියපු දේවල් පිළිබඳව පිරිසුදු කිරීමක් අවශ්‍ය නැහැ. නැත්නම් සභාවට ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කරන්න කැමති නම් අත උස්සන්න. එතකොට අපිට පුළුවන් ඒ කෙනාට අවස්ථාවක් දෙන්න සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ විශේෂ ප්‍රශ්න නැත්නම් අපි විනාඩි 25 25ක් දානවා සක්මන් භාවනාවට. දාලා පැයකුත් විනාඩි 25ක විතර කාලයක් තියෙන සක්මන් බලාට එතකොට තුනට අපි gediya ගහනවා. පිළිච ගහපුවම නැවතත් අපි මේ වගේම සාමූහික පරියන්ක භාවනාවට එකතු වෙනවා. වෙන ප්‍රශ්න නැති නිසා අපි මෙතනින් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් අපේ කමඨාන් සුද්ධ කිරීමේ පළවෙනි සතිವಾರය සමාප්ත කරනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු